ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් ඊතදර සහෘදයිනි ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ ජල බින්දු නිපාතේන ක්‍රමශ පූර්යතේ ඝට සහේතු සර්ව විද්‍යානාං ධර්මස්ය ච ධනස්ය ච දිය බින්දු වැටීමෙන් කලය කැමෙන් පිරේ උගත්කම්ද සියලුම ධර්මයද ධනයද වර්ධනය වන්නේ ඒ ආකාරයටයි කියලා පුරාණ ශ්ලෝකවල සඳහන් වනවා. මලින් මල පිපෙනවා. ලෝකය වෙනස් වෙනවා. මොනතරම් ඉඩෝරයක් අපල කාලයක් කාල විපත්ති දුක්ඛිත දේවල් අතරින් ජීවිතය නැමැති ගඟ ගලාගෙන යනවා. එළඹෙන්නේ වසන්ත කාලේ. හෙන්රි තෙන්නකෝන් මේ කවියා ලියපු කවි කිහිපයක් පියසිරි විජේරත්න සංගීතඥයා විසින් ගායනා කළා මෙසේ. ඒ ගීතය මේ කාලෙට හොඳටම ඔබිනවා. අපි ඒ ගීතය සවන් යොමු කරමින් රස විඳිනවා. පුරා සිටු දෙත් වදියත් ඉද පනාමල් කෙන් පිපින දෙත් පුරා සුදු දෙත් වදියත් ඉද පනාමල් කෙන් පිපින සත්‍යම පානීය නිරුන් හැදිලා ඇත්තට මල් වරු සාවත් වැහැලාද ඉන්පුල පිටේ මල් පොද පිහිලාද ඇත්තට මල් වරු සාවත් වැහැලාද මේ කුල පිටේ මල් පොද පිහිනත පාර්වතී ඇති තේරම දස් කරුසාය හැඩයි ගෙදු අත ගැනිලා ඉති දිවුල් පලු වීර ඉදීන පාරේ වගේ ඉන්නේ පැණි පිරීලා දෙද්දට පැණි වාරු සාවක් වැහැලාද සුල දිවි පැණි වැස්සට දෙවිලාද දෙද්දට පැණි වාරු සාවක් ගස්වල ගෙඩි පැණි වැස්සට පිමිලාද නානා මල් තැන් පිපිලා හරිහම්බ කිරීම නිරෝගීකම ප්‍රිය වදන් ඇති බව ප්‍රිය බිරිඳ ගුණ ගරුක දරුවා ඵලදායි දැනුම යන මේ කාරණා හය ජීව ලෝකයේ ඇති සැප සම්පත් හයක් ඒ සැප සම්පත් හය එකට එකතු වී ජීවත් වීමෙන් ළඟා කරගන්න පුළුවන් සතුට මහාචාර්ය සනත් නන්දසිරි 70 දශකයේ ගැයූ ගීත නව බලාපොරොත්තු නව ඉරක් පිළිබඳව මතකද මේ ගීතය අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි මගේ ගතේ දහඩිය බිඳු එක්වි වැවක් තැනී ඇත විල ඉස්මත් තේ යල මහ වෙනුවට අපේ ගමේ කන්න තුනක් වසකට වැපිරේ අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අනුත්තිරක් පායා නව ලෝකේ පිළි එළිය හදවතට ගලයි වරෙව් වරෙව් කෑමට තුන් වාරේ කුරුල්ලනේ වී කුරුල්ලනේ තුරුල්ලනේ තුරුල්ලනේ රුවන් කරල් මිටි කපානෝ පාගන ගිරවුන් වෙනුයෙන් අත්හල හරියේ කුඹුරු කොනේ සීලස සුව සෙවනේ සඳ රැස් පැදුර එලා මීදුම් සලුවේ එතින් අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ බෙදි එළිය හදවතට ගලයි මගේ ගතේ දහදිය බිඳු එක් වී වැවක් තැනී ඇත වෙල ඉස්මත්සේ යල මහ වෙනුවට අපේ ගමේ කන්න තුනක් වසකට වැපිරේ අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි ශිල්පියා මැටි ගුලියකින් තමාට කැමැති කැමැති දේ තනන්නාසේ මිනිසාද තමා කළ කී දේ අනුව ජන්මය මෙහෙවා ගන්නවා කියලා පැරණියන් කියනවා. හිරු උදාව, හිරු රැස් ලෝකයට ජීවය උපදවනවා. විශාරද ගුණදාස කපුගේ එදා මෙසේ ගුවන් විදුලියට ගායනා කළා ජීවිතය පිළිබඳ සුබ උදාවක් සම්බන්ධ පැතුම් Thank you. doctors සුගත සිත ඔබ ගැන මතකය මඳ පවනයි නාඹර ගොය මත රහත් කියාලා ලාහිරු පිනේ කිරණ හලාලා දැති පිම්බර රහත් ලියාලා නාරිලකාමා බලාපොරොත්තු පිරිවැදිනා හිත සමේ කුඹුර මඳ අත පෙන්වයි මංගල පිරියෙන් කරල් කපනදා පිතා ඉන්නේ ඔබේ අත ගන්නයි නාඹර ගොයමට රහත් කියාලා ලාහිරු නෑ කන බබලන්නේ කරාබු වලින් නොවේ අසන දේ අත බබලන්නේ වලලු වලින් නොවේ යහපත් දෙයක් ප්‍රදානය කිරීමෙන් ඒ අනුව යහපත් මිනිසුන් මේ මිනිසුන්ගේ ශරීර බබලන්නේ සුවඳ විලවුන් වලින්ද නොවේ අන්‍යයන්ට උපකාර කිරීමෙන් පරෝපකාරයේ යෙදීමෙන් ඒ සතුට බැබලීම ලබනවා මිනිස්සු හැටියට අප උත්සාහ කළ යුත්තේ එබඳු අනික් අයට කරන උපකාර සමග ජීවිතේ ඉදිරියට ගෙන යන්න. මේ කාලෙට ඕනේ ශාප කිරීම නොවේ ආශිර්වාද පළ කිරීම. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මේ ගීතය ලියා ආචාර්ය අමරදේවයන්ට දුන්නා රසබර හරබර ගීයක් නිර්මාණය කරන්න. මේ අමරදේවයන්ගේ කටහඬින් රටට කරන ආශිර්වාදය සතර අතින් ඇවිදින් පිරිත්පැන් නිසිති පුතුනේ වක්මල් කිනිත්තේ සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත්පැන් නිසිති පුතුනේ වක්මල් කිනිත්තේ ආලාපෙතිදඟන් ගෙලවට හංස පියාපත් කලමින් ආලාපෙතිදඟන් ගෙලවට හංස පියාපත් කලමින් නුඹේ පායකින් සඳකඩ පහන පායලා රහස්පති සාරකාව මුනින්නේ සරක් නුඹ ගැබ අන්නමාලි මහතේ අද පුත්පයන් දෙලා ස්වර්ණමාලි මහතේ අද පුත්පයන් දෙලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් සිරිතෙන් පිසිත කෙනේ කියක් මනසින් වැව්දියේ උත්පල මෙලාගෙන ඇඟිලි පොකුරට කලා වැව්දියේ උත්පල මෙලාගෙන ඇඟිලි පොකුරට අක්ෂරාවියන් සෙන්දොර සිනා නගනවා වලාහක දෙවිඳු කිසිවර ඇසින් බල බලා පුතු දෙස කිසුළු නිවිහාරය ළඟ අන්න හිඳිනවා කිසුළු නිවිහාරය ළඟ අන්න හිඳිනවා සතර වරම් දෙවි මහරජ සතර අතින් නැවිදු සිරිත් පැන් දිසි කොට මේ සුවක් මනසින් දඟන් එලවක හංස පියාපත් කලමි ආලාපෙති දඟන් එලවක හංස පියාපත් කලමි ඔබේ පායකින් සඳකඩ පහන පායලා රහස්පති සාරකාව මුඳුන් දී සරත් නුඹ ගැබ සන්නමාලි මහත අගත පලන්දලා සන්නමාලි මහත අගත පලන්දලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි සිරිත්තන් කිසි පුතුනේ සුවක් මල් කිනිත්තන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි සිරිත්තන් කිසි පුතුනේ සුවක් මල් කිනිත්තන් යන්න උවමනා නම් ඌඹයාට වුණත් යොදුන් සිය ගණන් ගිය හැකියි යන්නට උවමනා නැතිනම් ගුරුලාට එක පියවරක්වත් යන්නට බෑ. හැකියාවයි උවමනාවයි අවශ්‍ය වෙනවා ජීවිතේ ජය ගන්නට. ඉන්දියාවේ ಭಾರತයේ භජන් ගීතයකට අපි කන් දෙමු. का कृष्ण कन्हैया सबकी आँखों का तारा वृंदावन का कृष्ण कन्हैया सबकी आँखों का तारा मन ही मन क्यों जले राधिका मोहन तो है सबका प्यारा मन ही मन क्यों जले राधिका मोहन तो है वृंदावन का कृष्ण कन्हैया सबकी आंखों का तारा जमुना तट पर नंद कलाला जब जब रात रचाए रे जब जब रास रचाए रे මිනිසාගේ වයස අවුරුදු 100කට සීමා වනවා. ඒන් අඩක් රාත්‍රියේ ගෙවි යනවා. ඉතිරියෙන් කොටසක් බාල බවට, මහලු බවට ගෙවිලා යනවා. ඉතිරි කාලය රෝගා වියෝ දුකින් යුක්ත වූයේ රැකියා ආදී ගෙන යනු ලබනවා. අතිශයින් සැලවෙන ජල රළ බඳු ජීවිතයක් ගත කරන කල්හි සත්වයන්ට සැපවත් බවක් නම් කොයින්ද කියලා පුරාණ ආචාර්යවරු ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න අතරින් තමයි ලෝකය ඉදිරියට යන්නේ. මනුස්ස ජීවිතය සත්ත්ව ලෝකය ඉදිරියට යන්නේ. ඒ සබහා පරිසරය වෙනස් වෙන වෙලාවේ අපි සෝමතිලක ජයමහගෙන් අසා බලමු ජෝර්ජ් පල්ලෙවත්ත විසින් ලියා සංගීතවත් කරන ලද මේ ගීතයෙන් කියන්න හදන්නේ කුමක්ද කියලා. කුරුමතේ සුවඳ හැමයි දස දසහතේ සුවඳ හමයි දසහතේ කෝකිල පූජනය නැගේ පියගුණ අතරේ මధుර වසන්තේ ඉතිපි කුරුමතේ සුවඳ හමයි දසහතේ ඉතිපි කුරුමතේ සුවඳ හමයි දසහතේ වැලිතලේ පෙතිගිලි පිය වැලේ පේනුසලේ වැලිතලේ පෙතිගිලි පිය වැලේ ගංගපට තුරු අතුල තුලේ කුරුළු ගීතසේ මధుර වසන්තේ සුම් පිපි තුරු මතේ සුවඳ හමයි කසකතේ සුම් පිපි තුරු මතේ සුවඳ හමයි කසකතේ ගෙමු පුරුකේ සිලි සිලිකා කොළනතර සම්බුදු දිහිසේ මధుර වසන්තේ උසුම් පිපි දුරුමතේ සුවඳ හමයි දසකතේ උසුම් පිපි දුරුමතේ සුවඳ හමයි දසකතේ පොකුරක වෙලා ලේනෙකුතින් තින් කියා අඹ මල් පොකුරට වෙලා ලේනෙකුතින් තින් කියා මధుරස කී ගය ගයා අමරස බින්දේ මధుර වසන්තේ මුක්ති තුරුමතේ සුවඳ හමයි රස අතේ මුක්ති තුරුමතේ සුවඳ හමයි රස අතේ తిల పూజననగే ప్రియగు పతరే మధుర వసంతే సుచితి దురుమతే సువంద హమై దసతే సుచితి దురుమతే సువంద హమై దసతే ඉරිදා සංග ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක.